තේරුවන් සරණයි. පුප්ප වග්ගේන නදී සූත්‍රය. බුද්ධ ජයන්ත ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ සංයුත්ත නිකාය 3 වෙනි කාණ්ඩයේ 237 වෙනි පිටුව. නදී සූත්‍රය. මහණෙනි යම්සේ පර්වතයෙන් ගලා බස්නා දියෙහි වැටුණු වැටුණු දෑ පහළට ගෙන යන දුරට ගමන් කරන වේගයත් ජල ධාරා ඇති නදියක් වේද ඉඳින්නේහි දෙතර හටගත් වැලුත් තෘණයෝ වෙද්ද ඒ නදිය එල්ප ගන්නාහ ඉඳින් හටගත් එතුණයෝ වෙද්ද ඔහු ඒ නදී එල්ප ගන්නාහා නම් ඉදින් හටගත් බබුස් තෘණ ආදී වෙද්ද ඒ නදී එල්ප ගන්නා. ඉදින් හටගත් සුවද හොට තෘණයෝ වෙද්ද ඒ නදී එල්ප ගන්නා. හටගත් වෘක්ෂයෝ වෙද්ද ඒ නදී එල්ප ගන්නා. මේ නදී සූත්‍රය තුල ගඟක් ගලා බසින ආකාරය පැහැදිලි කරනවා. ඉහළ පර්වත මුදුනේ සිට ගලා බස්නා දිය දහරක්. පස් ආකාරයට අර තෘණ වර්ග උපමා කරනවා බුදුන් වහන්සේ. ගලා බසින්නාසේ නදියට වැටෙන අර වෘක්ෂ දැව ගලා බසින්නාසේ. එසේ අසු වෙන හැමදේම ගලා බසින්නාසේ. පස් ආකාරයක තෘණ වර්ග උපමා කරනවා බුදුන් වහන්සේ මේ නදියට දෙපස තියෙන ඒ තෘණ වර්ගත් ගලා බසිනවා කියලා. හසු වෙන දේවල් ගලා බසිනවා. ඒ නදියේ සැඩපහරින් පහතට ගෙන යන ලබන ඒ පුරුෂයෙක් ඒ පාවෙලා යන පහසර බැසගෙන යන පුරුෂයෙක්. ඉතින් ඒ වැලුත් එළඹ ගන්නේද? ඒතෘස ඒතෘණ සිඳින්නේද? ඒ හේතුකට ඇති බලවත් වෙසට පැමිණෙන්නේ. ඉතින් ඒ කුසතන ගන්නේද ඒ තෘණ සිඳින්නේ. ඒ හේතුකට ඇති බලවත් වෙහෙසට පැමිණෙන්නේ සිඳින්නේ ඒ බබුස්තුන ඒ එසිඳින්නේ හේ හේතුකට බලවත් වෙහෙසට අර විදිහටම කියනවා සුවඳ හොට තුන ඒ වගේම සිඳින්නේ ඒ හේතුකට බලවත් වෙහෙසට පැමිණේ. ඒ වගේම මේ රුක් සිඳින්නේ ඒ බලවත් වෙහෙසටපත් වේ. දැන් මේ ගලාපසින ගංගාවට පුරුෂයෙක් වැටුනොත් ඒ නදී සැඩපහරෙන් පහතට පුරුෂයෙක් ඒ ඇදී ගියොත් ඒ පුරුෂයා අර තෘණ එකතු කරනවා කියනවා. එකතු කරගන්නේ නම් ඒ තෘණ සමග ඇලින්නේ නම් ඒ තෘණ එකතු කරගන්නේ නම් ඒ තෘණ අර ඒ අර පස්සාකාරයක උපමා පෙන්න පොයා ඒ සියල්ල එකතු කරගන්නවා නම් මානේ එසේම උපමාවක් තමයි මේ කියන්නේ. ඒ සිනු සඳින්නේ නැහැ ඒින්ම වෙහෙසටපත් වෙන්නේ කියන්නේ. ඒ තුනේ එකතු කරගෙන ගොඩට ගත්තේද ඒින් වෙහෙසටපත් වෙන ආකාරය. මේක උපමාවක්. මහණෙනි එසේම බුද්ධ ආදී ආර්යයන් නොදක්නා ආර ධර්මයේ අදක්ෂ අන්න දැන් උපමේය ධර්මයේ පෙන්වන බුදුන් වහන්සේ මේ උපමාව එසේම බුද්ධ ආදී ආර්යයන් නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ ආර ධර්මයේ නොහික්මුණු බුද්ධ ආදී සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අසෘතවත් පෘ탁ජන රූපේ ආත්ම විසෙන් දකි රූපවත් ආත්මය හෝ රූපේ ආත්මයලා හෝ ආත්මේ රූප රූපෙහිලා හෝ දකි. ඔහුට ඒ රූපේ නැසෙයි. හේ ඒ නිදාන කොට ඇති මහත් වේසට ඒ කියන්නේ වේසණයටපත් වෙන්නේ. ඒ ඒ ඒ තුලින්ම විනාශ වෙනවා කියන එක. එතකොට අර තෘණ උපමාව ගත්තෙත් ඒ විදිහටමයි. ඒ දියට වැටෙන ඒ දිය දෙපස තේන තෘණ ඒ ඒ දඬු අර ගංගාව දිගේ ගලාගෙන බසිනවා ඒ ගංගාව දිසේ දිගේ ගලාගෙන බසින පස් ආකාර උපමා කරේ ඒ තෘණ වර්ග ඒ ගංගාව දෙපස තියෙන තුන වර්ග ඒ ගඟටම ඒ කැඩි සිඳි ගහගෙන යනවා කියන එක. ඒතර ඒ දියටම වැටෙන මිනිසෙකු ඒ තෘණ වර්ග එකතු කරන්න ගොස් ඒ ව්‍යසනයටපත් වෙන ආකාරයක්. ඊට ආසා කොට ඇලුම් කොට ඒක ඒ තෘණ වර්ග ඒ ගහගෙන යන සැඩපහරේම තෘණ වර්ග එකතු කරගෙන. ඒ තුලින්ම වෙහෙසටපත් වෙන ආකාරයක් බුදුන් වහන්සේ පෙන්නනවා. මෙන්න මේ විදිහෙම බුදුන් වහන්සේ මේ උපමාව පෙන්නනවා. මේ ආර්ය ධර්මයේ අදක්ෂ කෙනා ආර්ය ධර්මයේ නොදන්න නොදන්න කෙනා ඒ ආර්ය ධර්මයේ බුද්ධ ආදී ආර්යයන් නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු බුද්ධ ආදී සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අශ්‍රත පෘ탁ජන රූපේ ආත්මයක් කියලා ගනී රූපය ආත්ම විසින් දකේ දැන් එතකොට මේ මේ අසෘතවත් පෘථග්ජන මේ ධර්මයේ නොදන්න කෙනා වෙහෙසටපත් වෙන්නේ දුකට වැටෙන්නේ වේසනයටපත් වෙන්නේ මේ ආර්ය ධර්මයේ නොදන්න නිසායි ආර්ය ධර්මයට අදක්ෂ නිසායි ආර්ය ධර්මයේ නොහික්මුණු නිසායි කුමක්ද මේ ආර්ය ධර්මය කියන්නේ ඇත්තටම සත්‍ය නොදන්න නිසායි. එයි මේ බුදුන් වහන්සේ පෙන්වන්නේ. එතකොට අරියානන් දස්සාවේ අරිය ධම්මිසු කෝවිදෝ අරිය ධම්මෝ විනයෝ කියන්නේ මේ සත්‍ය ධර්මේ නොදන්න සත්‍ය නොදන්න කමයි අවිද්‍යාව මෝහගන අන්ධකාරය මේ අය එතකොට මේ සත්‍ය දුකට වැටෙන හේතුව දැන් මෙතනත් ඊටම වැදගත් වෙන්නේ මේ රූපේ සත්‍ය නොදන්න කියන තැන අපි පරජානාති කියුවේ රූපේ සත්‍ය දන්න කෙනාටයි. ඒ කියන්නේ අපි දන්නවා හැම කෙනෙක්ම ඉන්නේ ලෝකයේ ඇත්ත කරගෙන. කාටවත් තේරෙන එකක් නෑ කිව්වට එකපාර මේ ධර්මයේ ගැන අවබෝධයක් නැතුව මේ ලෝකයේ ඇත්තක් නෙමෙයි කියලා. නමුත් මේ මුළු ධර්මයේම තියෙන එතනයි. අපි ඔබට පෙන්නවා මේ රූපය කියලා එක ගන්න කියලා රූපාරම්මණය කියන එක. එතකොට තමයි මේක හොඳින් ලිහෙන්නේ මේ ගැට ටික ඔක්කොම. අපි රූපය කියන්නේ මොනවද? ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ඒ කියන්නේ අපිට එන හැම ආරම්මණයක්ම රූපයක්. ශබ්දේ පවා රූපයක්. වර්ණේ විතරක් නෙමෙයි. ගන්ධේ රූපයක්. රස පවා රූපයක්. උණුසුම සීතල තද ගතිය පවා රූපයක්. ශබ්ද රූප වර්ණ රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියනකොට ඒක තේරෙනවා. මේ කොහොමද රූප කිව්වේ? අපි ජීවත් වෙන්නේ සිත තුල බව අපි කිව්වා. අපිට බාහිර කවදාවත් හම්බෙලා නැති බව අපි කිව්වා. ඔබට මේ දේශනා අහන්න ලැබුණා දෙකින් දිගට. පොඩ්ඩක් හිතලා බලන්නකෝ මේ විදිහට දේශනා සිය දහස් ගාණක් ඔබ දන්නවා දැන් 1000කටත් වැඩි. ඇත්ත. විශාල දේශනා මාලාවක් ඔබට අහන්න ලැබෙනවා. ඔබේ දේශනාවල අහන්නේ කුමක්ද? මේ ලෝකයේ ඇත්ත කුමක්ද කියන එකයි. මේ බුද්ධ දේශනයයි. රූපේ ඇත්තක් නෙවෙයි කියන එක. ඒත් ඔබ රූපේ කියලා හිතන්නේ ඔබගේ රූපේ. ඉතින් එතනමයි අපේ බොළඳකම. සතා සිව්පාවට නොතේරුණාට මේ ගස් කොළන් වලට නොතේරුණාට මිනිස්සයාට මේක තේරෙනවා. මේ ධර්මයේ මේ සත්‍යයි ලෝකේ. සතෙකුට මේක වැටහෙන්නේ නැහැ. සතෙකුට මේක කියලා දෙන්න බෑ. කන්නාඩියේ දෙයක් නැති බව සතෙකුට කිව්වට සතාට ඒක වැටහෙයිද? සතෙකුට කොහොමද ඒක කියලා දෙන්නේ? සතෙකුට ඒක කියලා දෙන්න බෑ නේද? මෙන්න මෙන්න මේ වගේ සතෙකුට ඒක නොතේරුණාට මිනිස්සයාට වැටහෙනවා කණ්ණාඩිය ඇතුලේ දෙයක් නැහැ කියලා. මිනිස්සේ කණ්ණාඩිය කුඩු කරලා මේ එළිය පේන හැම එකම කණ්ණාඩිය ඇතුලෙන් හොයන්න යන්නේ නැහැ. නමුත් සත්‍යයකට හිතෙනවා මේක ඇතුලේ මේ පේන දේ තියෙනවා කියලා. මේ මුළු ධර්මස්කන්ධයම තියෙන්නේ ඔන්න ඔතනයි. ඔන්න ඔය උපමාව තුලයි. හැම තැනම ඔබට අහන්න ලැබෙන්නේ එකම පණිවිඩයයි. ඔබ තාමත් ඒ පණිවිඩේ අරගෙන නැහැ. අපි ඍජුව මේක පවසන්න ඕනේ. අපිට පේන ඇහෙන දැනෙන දේවල් සත්‍යයක් නෙමෙයි කියන එක. එහෙම කිව්වට තේරෙන්නෙත් නැහැ. අර සත්තුන්ට වගේ තමයි. මේක හොඳින් ලියා ගන්න ඕනි. අපිට අවබෝධ කරන්න තියෙන මේ රූපෙමයි. මේ රූපය අවබෝධ කරන්න ගිහිල්ලා මේ යුගයේ වෙන විට රූපකාණ්ඩ 28ක් කියලා කාණ්ඩ බෙදලා අභිධර්මයේ කියලා වෙනම පොතුත් ලියාගෙන රූපේ ඇත්තම කරගෙන අන්තිමටම බොරු අලක් කපාගෙන තමන්ම කපපු බොරු අලේ තමන්ම වැටිලා බොහොම කනගාටුයි. අද දහම් පාසල්වල උගන්වන්නේ පිරිවෙන්වල උගන්වන්නේ ඒවා. එතන නෑ නිවන් මගක්. මේ සූත්‍ර පිටකය හොඳින් අධ්‍යයනය කරලා බලන්නකෝ. බුදුන් වහන්සේගේ බුද්ධ භාෂිතය මොකක්ද කියන එක කවුරුවත් ලියපු පොත් මොකටද අපිට බුද්ධ වචනේට එහායින් කාටද යන්න පුළුවන් මොකක්ද තියෙන බුද්ධ වචනේ රූපං නිච්ඡතෝ අනිච්ඡතෝ අනිච්ඡම්බන්තේ මොන පොත ලිව්වත් වැඩක් නැහැ කොච්චර සම්මාන බුද සත්කාර දුන්නත් මේ මෝග පුරුෂයෝ පළක් නැහැ ඇයි ඒ ඔවුන්වත් දන්නේ මේ ධර්මය මොකක්ද ඔබට දකින්න පුළුවන් නිර්මලව මේ ශ්‍රී සද්ධර්මයේ රූපානිච්චතෝ අනිච්චතෝ කියන තැනින් ධර්මයේ දකින්න. ඔබ දකිනවා හැම හැම විශාල ගොඩාක් සූත්‍රවල විශාල ප්‍රමාණයක බුදුන් වහන්සේ වැඩියෙන්ම සංඝයාගෙන් විමසන ප්‍රශ්නේ අපිට කියන්න සමහරට හැම සූත්‍රකම වගේ දකින්න ලැබෙනවා. මොකක්ද ඒ කියන්නේ? ඔය නිතරම බුදුන් වහන්සේ කෙනෙක් බුදුන් වහන්සේ සමග මේ ධර්මයේ විමසනකොට බුදුන් වහන්සේ අහන පළවෙනි ප්‍රශ්නේ ඕක මොකක්ද රූපං නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ මේ තමයි පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ අපිට වැරදුණු තැන ඔතනයි මේ කාලයේ වැලි තලාවට සැඟව ගිය ඒ බුද්ධ දර්ශනය තියෙන්නේ අන්න එතනයි අපි හිතන ලෝකයක් මිසක් තියෙන තැනක් තියෙන දෙයක් නැහැ. අපේ ඇහෙන් දෙයක් බලලා අපි කියනවා නම් මේක පොතේ කියලා. අන්න එතනයි රැවටීම. ඇයි අඹගහ කිව්වේ නෑ අඹගහ කියලා නුගගහ කිව්වේ නෑ නුගගහ කියලා අපි කියන්නේ. අපි හරි අපි පුදුමාකාර විදිහට ඔබට උදාහරණ ගෙන හරපෑවා. මේ නූතන උදාහරණ පවාගෙන මෙතෙන්ට සුද් බටහිර රටක විදේශිකයෙක් එනවා. ඔහු කියන්නේ මේක අඹගාකියෙක්. මෙතෙන්ට එනවා චීන ජාතිකයෙක්. ඔහු කියන්නේ මේකට අඹගහ කියලා. මෙතෙන්ට එනවා දමිළ ජාතිකයෙක්. ඔහු කියන්නේත් නෑ මේකට අඹගහ කියලා. එහෙනම් මේක අඹගහද? මේ අඹගහ නෙමෙයිද? මෙන්න මෙතනයි අපි රැවටෙන තැන. අපි හදාගත්ත ලෝකෙක මනෝමය ලෝකෙක අපි අතරමං වුණේ කොහොමද කියලයි අපිට නොහැටෙන කාරණා. අපි ඉන්නේ අඹ ගස්වල. අපි ඉන්නේ නුග ගස් තියෙන, අඹ ගස් තියෙන ලෝකෙක. කොහෙද ওই ලෝකෙ තියෙන්නේ? ඕක තියෙන්නේ අපේම හිතේ. අපිම හදාගෙන අපිම කපාගෙන අපිම වැටුණු බොරු වලොතනයි. අපි අද දුක් විඳින්නේ අඹ ගහින්දා. අපි අද දුක් විඳින්නේ සැප විඳින්නේ අඹ ගහ, නාගහ, නුග ගහ මේ විදිහට අපි හිතන ලෝකයක් හදා හිතන ඇතුලේ ලෝකයක් හදාගෙන. මේ ලෝකෙ කොහෙන්ද අඹ ගස්? මේ ලෝකෙ කොහෙන්ද නුග ගස්? අපිම කියනවා අපිම hina වෙනවා. අපි අභ්‍යන්තරයෙන් මොකද්ද කරගෙන තියෙන්නේ? අපි ගින්නක් හදාගෙන පිච්චි පිච්චි ඉන්නවා. මේ ගින්න කාගේද? මේ ගින්න හැදුවේ කවුද? මේක පුදුමාකාර දියසුලියකට අපි හසු වෙනවා. අපි මේ දියසුලියේ අතරමං වෙලා. ඔබ බලන්න ඔබ ඉපදෙනකොට ඔබට ওই දේසුලේ තිබුණාද කියලා? ප්‍රභාස්වරං චිත්තං කියලා කියන්නේ. ප්‍රභාස්වරයි. යට ගිය දවස අපේ හිතෙත් තිබුණා සුදු රෙදි කඩක්. අද ඒක කිලුටු වෙලා. අපි ඉපදෙන්නේ සුදු රෙදි කඩක් වගේ. හරිම පිරිසිදු සිතකින්. ප්‍රභාස්වර සිතකින්. සංකිත්තේ උපක්ඛිලේසේ උපක්ඛලිට්ටා අන්න ඒක කිලුට උනේ කොහොමද? අද ඒක කිලුට වෙලා තියෙනවා. අර ප්‍රභාස්තර සිත කිලුට වෙලා තියෙනවා. අද අපි ඊර්ෂියාව තියෙනවා. වෛරය තියෙනවා. ක්‍රෝධය තියෙනවා. තණ්හාව තියෙනවා. අද අපිට ගොඩක් දේවල් තියෙනවා. අතහැර ගන්න බැරි. කවදාවත් දාලා යන්න බැරි. ඒවා කොහෙද තියෙන්නේ? ඔබගේම හිතේ ඔබ විසින් හදාගත්ත බොරුවල ඔබම කපාගත්ත බොරුවලේ ඔබම වැටිලා ඔබම කෑ ගන්නවා බේරගන්න කියලා. කවුද ඔය බොරුවල කැපුවේ? හොඳට ඇස්සරලා බලන්න. ඇස් ඇත්තෝම දකිත්වා කියලා අපි කියන්නේ ඔන්න ඔය නිසයි. තමන්ම කපා ගන්න බොරුවලේ තමන්ම වැටිලා තමන්ම දුක් විඳිනවා තමන්ම කෑ ගහනවා බේර ගන්න කියලා. ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. අරියානන් දස්සාවි අරිය ධම්මේසු කෝවිදෝ අරිය ධම්මෝ විනයෝ කියන්නේ මේ pāli ගොඩක් නෙමෙයි. ඔකේ සිංහල තේරුම බලන්න. සිංහල තේරුම කියන්නේ මේ භාෂා පරිවර්තනත් නෙමෙයි. මොකද්ද මේ කියන්නේ කියලා බලන්න. හරිම සරලයි මේ කියන දේ. මේ ලෝකේ සත්‍ය දන්නේ නැති කමයි ඔය කියන්නේ. ආර්ය ධර්මය කියන්නේ වෙන මුකුත් නෙමෙයි සත්‍ය ධර්මය කියන එකයි. අපි ඇත්ත දන්නේ නැති කම නිසායි මේ දුක් විඳින්නේ. ඔබ ඇයි අඬන්නේ? ඇයි ඔබ වෙලාවකට hina වෙන්නේ? ඇයි ඔබ වෙලාවකට දැවෙන්නේ පිච්චෙන්නේ මරබියක් තියෙන්නේ මේ කොහෙද තියෙන්නේ සිතේ තියෙන්නේ කවුද මේව හදාගත්තේ? තමන්මයි හදාගෙන තියෙන්නේ. මේව මරනකොට ගෙන ආපේවද? ඉපදෙනකොට ගෙන ආපේවද මේවා? නැහැ. ඉපදෙනකොට ඔබ ඊර්ෂ්‍යා කර කරද ඉපදුනේ? නැහැ. ඉපදෙනකොට ඔබ කාට හරි ආදරය කර කර ඉපදුනාද? ඒත් නැහැ. කෙලස් කොහෙද ආවේ? කොහොමද මේ කෙලෙස් හටගත්තේ? පොඩ්ඩක් බලන්න ඔබ විනාශ වුණේ කොහොමද ඔබ අද දූෂිතයි. ඔබ අද විනාශ වෙලා ඉවරයි. ඔබ අද කෙලෙස් ගොට්ටක්. පෙරේත ගොට්ටක් කියන්නේ ඕක තමයි. කෙලෙස් ගොට්ටට කියන නමක් තමයි පෙරේත ගොට්ට කියන්නේ. ඔය පෙරේතෝ එළියෙන් හොයන්න යන්න එපා. තමන්ගේ තියෙන කෙලෙස් දිහා බලා ගන්නකො. ඔය තමයි පෙරේතයා. තමන්ගෙම තියෙන කෙලෙස්ය දිහා බලාගත්තම අපිට මොනවද පේන්නේ? අපේම පෙරේත ගොට්ට බලන්න බුදුන් වහන්සේ පේනනවා නේද? ක්ලේශ මාර, අபிසංකාර මාර, මාර මාර, මච්චු දෙය මාර, ස්කන්ධ මාර. මොනවාද මේ පංච මාරෝ ජිනෝ නාතෝ කියන්නේ? දින්නයි කියන්නේ මොකක්ද? තමන්ගේම සිත ඇතුලේ මේ තියෙන්නේ බුදුන් වහන්සේ කොහෙවත් ගිහිල්ලා මේ යුද්ධ කළා මේ බුදුුනේ නැහැ. බුදුන් වහන්සේ සිද්ධාර්ථ තාපසතුමා බුද්ධත්වයට පත් වුනේ ගාශීෂේ බෝධිමූලේ තමන්ගෙම සිත තුලින් ලෝකෙ දැකලයි. කොහේ තියෙන ලෝකයක්ද? මේ එළියේ තියෙන ලෝකයක්ද? බොළඳ වෙන්න එපා. සිත තුලම වෙන ලෝකේ. චිත්තේන නීයති ලෝකෝ. ලෝකෝ ලෝකෝ වදේති. කිංචනාම ලෝකං වදේති. අන්න බුදුන් වහන්සේගෙන් විමසනවා. ස්වාමීනි ලෝකේ ලෝකේ කියලා කියනවා කොතනින් නම් ලෝකේ පනවම්ද? අන්න සිත තුලින් ලෝකේ දකින්න. චිත්තේන නියති ලෝකෝ. දැන් ඔබ ජීවත් වෙන්නේ එළියද හිතේද? ඔබ ජීවත් වෙන්නේ සිතේ. බලන්න බුදුන් වහන්සේ මේ ධර්මය තුල ඔබට දකින්න ලැබෙනවා නේද? මේ අකුසල ධර්ම වැඩියෙන්ම පනවන්නේ කොහාටද? කටට. මේ අපි කටින් තමයි දුගතියට වැටෙන්නේ. කට නිසා දුගතියට වැටෙන සිංහල අපි කතා කරනවා නම් කට නිසා දුගතියට වැටෙන අය අපිටම අමතක වෙලා තියෙනවා අපිට වෙන දේ. අපිට කොහොමද වචනේ අපි කොහොමද කතා කරන්නේ? විතක්ක නිසායි. ওই විතක්ක එන්නේ කොහෙන්ද? ඔය හැම විතක්කයකටම හේතුවක් ඇතුළෙන්ම එනවා චිත්තයෙන්. චේතනාහම් භික්කවේ කම්මම් වදාමි කිව්වේ ඒකයි. ඔය කතා කරන හැම එකකටම චේතනාවයි හේතුව වෙන්නේ චේතනාවමයි. එතකොට අපිට වැඩියෙන්ම විපාක දෙන්නේ කටට එන එක. අපි කතා කරන වචනවලට. අනිත් ඒවට තියෙන තුන තුන. කයට වෙන්නේ මොනවද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිච්ඡාචාර තුනයි තියෙන්නේ. මනසටත් තියෙන තුනයි. රාග දේශ මොහ. දැන් කටට කීයක් තියෙනවද? හතරක් තියෙනවා. ඒ වුණාට අපේ මේ අපි දැකලා තියෙනවා ගොඩක් මේ සිල් ගන්න අම්මලා තාත්තලා පොය දවසට සමහර වෙලාවට පොය දවසට කලින් දවසේ එනවා මේ ආරාණවලට. තනි කරෝපදූප කියවනවා. වැරදි කියන්න ගියාම මුණු බුරන්ගේ දරුවන්ගේ හැමෝගේ මේවා කියවනවා. තියන්න කියන්න කරන්න තියෙන ඔක්කොම පොය දවසට කලින් රෑ වෙනකොට කළා ඉවරයි. පව් ගොඩාක් කරගෙන ඉවරයි. හැමදාම පොය දවසක් ලං වෙනකොට හැම මාසෙම ඊට කලින් දවසේ එනවා. හවස එනවා. 3ට එනවා, 2ට එනවා, 4ට එනවා. ඒ එන්නේ අර කට්ටිය එකතු වෙලා පොඩි පොඩි තියෙන ඒගොල්ලන්ගේ අර පුරුද්දට එන්නේ අර කට්ටිය මුණ ගැහෙන්නේ එන්නේ. මේගොල්ලෝ ඊට පස්සේ තනි කරම මේ රටේ තියෙන ඒවයි පවුල් වල ඒවයි ඔක්කොම පුදුම දූෂිත විදිහට කියමින් බණමින් ඉරිසියාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් මිරිකෙනවා. අපිට දකින්න ලැබෙන සමානලට රණ්ඩු වෙන ස්වභාවයකුත් එනවා. මේ සිල් ගන්න ඇවිල්ලා ඊට පස්සේ දවසේ උදේ පාන්දරම සුදුරේදී ඇඳගෙන පිරුවට ඊට පස්සේ අර අර 아무තු විදියට හිමීට ඇවිදිනවා ඊට පස්සේ අර විදිය රඟපානවා මේ දැන් මේ ලංකාවේ භූමිය සිල් ගන්න හැටි මේ අපි එක්කන් ගිහිලා පෙන්නන්න නිහඬ වෙන්න අපිත් එක්ක එක දවසක් මෙන්න මෙහෙමයි ආරාණවල සිල් ගන්න මෙන්න මෙහෙම අපේ සිල් ඇත්තෝ හැසිරෙන්නේ පෙන්නන්නම් අපි ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න සිල් ගත්තා. ගාතාව කිව්වා. ඊට පස්සේ ඔයදි කියන්න හොඳත් නැහැ. සමහරු නිදි සමහරුන්ට හිතෙනවා මේ මේ කට කය වචනේ සංවර කරගන්න ඕනි. කවුරුත් ඉන්න නැත්තනකට යනවා කියලා සමහර අය එදා දවසේම නිදි ගන්නවා. සමහර අය ඒ අතරම මේක මොකද්දෝ දෙයක් ඉතින් දන්නේ නැහනේ මේ ධර්මයේ කියලා මොකුත් දන්නේ නැහැ. ඉතින් ඔය කවි කියකේ ඉන්නවා, ගාත කියකේ ඉන්නවා සමහර අයට වෙනින් පිස්සුවක්. සමහර අයට තව පිස්සුවක්. මේ පිස්සු ගොඩක ඉන්නේ. ඊට පස්සේ ඔන්න පවාරණ කරනවා පහ වෙනකොට. තියෙන දැන් අර ඒවා එහෙම තමයි. ඉතින් මේවා අපි දවසක් මේ සිල්ලත්තන්ට කියුවා මේ ආහාරයේ පමණ දැනගෙන වළඳන එක ගැන. මේ සිල්ලත්තන්ට දරා ගන්න බැරි වුණානේ. ඒකට හේතුව ගොඩාක් ආහාර වළඳලා මේ අයට හවස දෙක වෙනකොට මේ අය නිදි. එතන හිටියා 150ක් විතර. ඇත්තරම කිව්වොත් 10 දෙනා හිටියේ බණහන්. අනිත් ඔක්කොම නිදි. සමහර අය එක එක තැන්වල මේකද සීලය කියන්නේ. මේ පමණ දැනගෙන අපි අපි ඊට පස්සේ පැහැදිලි කරෙත් මේ පමණ දැනගෙන ආහාර වලදන් කියලා. නැත්තම් ඔය තීන මිද්දේ එනවා කියලා. මේක නීවරණයක් කියලා. මෙයාලගේ හිතේ ආදන් හාමුදුරුවනේ සිතකය වචනේ සංවරයිනේ හාමුදුරුවනේ දැන් හවස පහ වෙනකොට සිල් සමාදනකොට අපි මුකුත් එහෙම කරගෙන නැහැනේ. ඉතින් උපාසකම් මේ මේ නිදි ගන්න යාවේ. මේක හරි පුදුම මිත්‍යා දෘෂ්ටි කාන්තාරයක් කියලා. ධර්මයේ කියන නාමයක්වත් කොහෙවත් ගෑවිලා නැහැ. පුදුම අපරාධ වැඩක්. මේක දවසක් දාගෙන කරන දෙයක් බුදු කෙනෙක් කියනවද? බලන්න මහාමායා දේවිය සිල් ගත්තේ නැද්ද? අයි එතකොට බුදු කෙනෙක් හිටියද? ඉතින් අබෝධෝත්පාද කාලේ සිල් ගත්තානේ. ඕකද බුද්ධ ධර්මයේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔය අබෝධෝත් බුදු කෙනෙක් නැති කාලේ තියෙන දේ කියන්නේ බුදු කෙනෙක් කොරක්. එහෙමනම් කියනවාද පුබ්බේ අනුසය ධම්මේසු කියලා පෙර නොඇසු විරුද්ධහමක් එහෙනම් ඒ තියෙන එකමනේ කියලා තියෙන්නේ. සිල් ගන්න කියලා. කාටද වැරදුනේ කොතනද වැරදුනේ අපිට ඕන එක අපි හදාගෙන අපිට ඕන එක අපි හදාගෙන නේ අර කබරයක් කන්න ඕන වුණාම තලගොයා කරගෙන කනවා කියන්නේ අන්න ඒ වගේ අද සිල් ගන්නවා කට්ටිය සුදුරෙද්දක් ඇඳගත්තා කියලා බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. සිල්වතෙක් වෙන්නෙත් නැහැ. හොඳට මතක තියාගන්න ඔබගේ කෙලෙසේ කොයිතරම්ද ඒ තරම් ඔබට විපාක දෙනවා. කවදාවත් ඒක නැති කරන්න බෑ. ඒකට එකම එක මගයි තියෙන්නේ. සත්‍ය අවබෝධ කරන එක. මේ සත්‍ය අවබෝධ කරන එක මේ මොහොතමයි සිද්ධ වෙන්නේ. පෙරපසු නොවි. මේක ප්‍රත්‍යඋප්පන්න පච්චුප්පන්න ධර්මයක්. බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරපු දේ පිළිගන්න කැමති නැත්තම් ඔබ කොහොමද බෞද්ධයෙක් වෙන්නේ? ඔබ මිත්‍යා දෘෂ්ටිකයෙක්. බෞද්ධයෙක් වෙන්නේ නැහැ. එහෙනම් බෞද්ධයෙක් නම් සාන්දිටික අකාලික තුන් කාලෙටම අයිති නැති මේ මොහොතේම දකින ධර්මයේ දකින්න ඕන. මේ මරණින් මත්තේ ලබන එකක් නෙමෙයි. පතනාබෝධියකින් නිවන් දකින්නේවා කිව්වේ බලංගොඩ ආනන්ද හාමුදුරු. ඒ මිත්‍යා දෘෂ්ටික පොත කියෝල අපේ අම්මලා අර දොළු කන්දේ පෑන් බොන්න ගියා වගේ පතනාබෝධියකින් නිවන් දකින්න යනවා. ඒක අමුතුම මිත්‍යා දෘෂ්ටියක්. එක එක කාලෙට එන රැලි තියෙනවනේ. ඒ රැලි වලට ගහගෙන ගිහිල්ලා ඔබ විනාශ වෙවි. අපිට අදාළ නැහැ කවුද කියලා. අපි මේවා පැහැදිලිවම ඍජුව කියන්න ඕනි. ඔබ ඔබගේ දෘෂ්ටි කාන්තාරයෙන් මිදෙන්න. බුදුන් වහන්සේ මේ පෙන්නන නදී සූත්‍රය තුල පෙන්නන දේ තමයි මේ ගහගෙන යනවා රැල්ලට. නදී සූත්‍රය ගහගෙන යනවා. මොනකටද ගහගෙන යන්නේ? අසකන දිවනාසයෙන් එන ඒවට අපි රැවටිලා ගහගෙන යනවා. ඒකයි මේ පස් ආකාරයක මේ තෘණ වර්ග මේ ගංගාව අසල තියෙන මේ ගඟට ගහගෙන යනවා කියන්නේ. ඒකට වැටෙන මිනිස්සයා එහෙම නැත්නම් ඒක ගසගෙන යන මිනිස්සයා මොකද කරන්නේ? එහෙම නැත්නම් ඒ ගඟ ආයේ ඉන්න මිනිස්සයා මොකද කරන්නේ? මේවා එකතු කරනවා. එයා ඒ මැත්තේම වෙහසට වැටෙනවා, වේසනයට වැටෙනවා කියන්නේ. දැන් මේ ගඟටම ගහගෙන යන මේ ගඟටම වැටෙනවා මිනිස්සෙක්. ඒ මිනිස්සයා අරවට ආසහිතලා ඒව යනවා එකතු කරලා. අන්තර යාගිලියම යනවා. මෙන්න මේ උපමාව දකින්න. මේ මිනිස්යාට වෙන විනාශය තමයි බුදුන් වහන්සේ මේ නදී සූත්‍රය පැහැදිලි කරන්නේ. මේක තියෙන්නේ පුප්ප වග්ගයේ. ඔබට වෙන දේත් ඒකමයි. ඔබ සත්‍ය නොදන්න තාක් අවිද්‍යා ඝන අඳුරේ සම්මා දිට්ඨියක් නැහැ. රංගපාලා බොරුවට තමන්වම රවට්ට ගත්තොත් මිසක් අභ්‍යන්තර කෙලෙස් සමනය වෙන්නේ නැත්තම් ඔබ බෞද්ධයෙකුත් නෙමෙයි නිවන් මාගත් නෙමෙයි තනිකර පෙරේත ගොට්ටක්. පෙරේත ගොට්ට කියන්නේ කෙලෙස් වලටයි. ඔබ පෙරේතෙක් වෙලා උපදිනවා කියන්නේ මේ කෙලෙස් බරිතව උපදිනවා කියන එකයි. ඔබ දිව්‍ය ස්වභාවයක් කියන්නේ කෙලෙස් වලින් මිදෙන ස්වභාවයකටයි. ඒ සාන්ත ස්වභාවයකටයි. ඒක මේ ආටිෆිෂල් එකෙන් ගන්න බෑ. නිකන් අර නිකන් අර કૃතිමව හදන්න බෑ. ඇයි? අභ්‍යන්තර කෙලෙසේ ඔබට දැනෙන ඉරිසියා, වෛරය, ක්‍රෝධය ඒක ඔබට දැනෙනවා. එයයි ඔබගේ විනාශය. අපි ඒකයි කිව්වේ පුංචි දරුවෙකුට මේ දහම් පාසලක පුංචි දරුවෙකුට දෙන්න මෙන්න මේ සත්‍ය දෙනවා කියන්නේ ලෝකේ ඇත්තක් නොවන බව පෙන්වන එක. ඒක පෙන්වුවයි කියලා මේ දරුවා ඉගෙන ගන්න නැති වෙන්නේ ඒ දරුවා වෙන්දට වැඩි හොඳට ඉගෙන ගන්නවා. අයි අපිත් එක්ක දරුවෝ කතා කරනවා. ඒ දරුවන්ට අපි ඇත්ත පෙන්නලා දෙනවා. පුතේ මේ සේරම Tamanගෙම හිතමයි. මේ බාහිර තියෙන දෙයක් නෙමෙයි පුතේ අපි මේ හිතන සිතුවිල්ලක්. බුදුන් වහන්සේ Tamanගේ දරුවට අම්බලටිකා රාහුලාවාදේ රාහුල පොඩි හාමුදුරුවන්ට කියන්නේ. රාහුලේ ඔය මූණ හොදන දිය කඩਿੱත්තටනේ කියන්නේ. මේ පේන ප්‍රතිබිම්බයම තමයි රාහුලේ මේ අපි ලෝකේ දකින්නේ කියලා. කණ්ණාඩියෙන් අපි දකින්නේ ප්‍රතිබිම්බයක්. අපි හිතන දෙයක් මේ අඹ ගහ නාගහ නුග ගහ කියන්නේ. බාහිර තියෙනකන් නෙමෙයි. අපි සිත ඇතුලේ අපේ හිතයි දකින්නේ අපි බාහිරයි කියලා හිතුවට. එහෙනම් අපිට බාහිර අපිට ඉරිසියා කරන්න, වෛර කරන්න, මේ තණ්හා කරන්නවත් දෙයක් අපිට බාහිර නැහැ. මෙන්න මේ අවබෝධය ඇතුව පුංචි දරුවෙක් හැදුනොත් අන්න රාහුල කුමාරයා වගේ එහෙම නැත්නම් කුමාරකාශ්‍යප පොඩි හාමුදුරුව වගේ එහෙම නැත්නම් විසාකාව අවුරුදු 7න් සෝවාන් වුණා වගේ මේ දරුවා ධර්මයේ දකිනවා. ඒ දරුවගෙන් ලෝකෙට අවඩක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි ආගය කරන මෙන්න මේ විදිහටම අර මියන්මාරේ අර අධ්‍යාපනයේට මේ ධර්මයේ එකතු කරලා තියෙන එක. පැවිදි කරනවා පොඩි කාලයකට. අද ලංකාවෙත් ඒක වුණා නම් කොච්චර වටිනවද? පොඩි කාලයකට හරි මේ ධර්මයේ දකින්න පුළුවන් වුණා නම්. පුංචි දරුවෙක් එහෙනම් කොයිතරම් මේ කෙලෙස් වලට ගින්නට හසු වෙන්නේ නැතුව නිර්මල වෙනවද? අද මේ දරුවෝ විනාශ වෙලා. දහම් පාසල යනවා කියලා උන් තරඟයක් පස්සේ දුවනවා. ඒකේ ඊට වැඩිය ඉරිසියා වෛරය වැඩි කරනවා. අන්තිමටම පුදුමාකාර සිලබස් එකක් හදලා චෛසික 52යි සිත් 89යි මේ මොනවදෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ නිවන් මගකුත් නැති මොකද්ද අසංකාරික සසංකාරික දෝමනස්ස සාගත සෝමනස්ස සාගත කියලා මන්තරේ වගේ මතුරල නිවන් දකින්නම බෑ කියලා පොට්ටිකත් විසික් කළා දහම් පාසෙන් එළියට එනවා. කවුද මේවා කළේ? කවුද මේ නිවන් මග නිවන් මගක් තියෙන මේ බුද්ධ ධර්මයේ තුල නිවන් මග නැතුව ස්වර්ගයට යන්න පාර කියන්නේ. ඒක හැම ආගමකම තියෙනවා. ඔකට බෞද්ධයෙක් වෙන්න ඕනද? බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා හැමදේ හැම ආගමෙම තියෙන දේද කිව්වේ? නැත්තම් පුබ්බේ අනුසුසේ ධම්මේසු කියලා පෙරණැසු විරුද්ධවමද්ද කිව්වේ? බලන්න මේ සූත්‍රය තුල තියෙනවා මහණෙනි එසේ හේයින් බුද්ධ ආදී ආර්යයන් දක්නේ ආර්ය ධර්මයේ දක්ෂවේ ආර්ය ධර්ම විනය දන්නේ මෙන්න මේ කියන්නේ ලොකු වචන නෙමෙයි මේ කියන්නේ තමන්ගේ හිත දකිනවා කියන එකයි තමන්ගේ සිත ඇතුලේ දකින තමන්ගේ මේ ආර්ය කියන්නේ මේ මුකුත් නෙමෙයි තමන්ගේ සිත අභ්‍යන්තරේ සත්‍ය දකින එකට ආර්ය විනය කියන්නේ ඕකට අර ආර්ය ධම්මයේ දක්ෂය කියන්නේ තමන්ගේ සිත දකින්න දක්ෂයි. ආර්ය ධර්මයේ දකින්නවා කියන්නේ මේ සේරම සිත බව දකින්න එකයි. එහෙනම් බාහිරත් ඒ දේ නැති බව සිතක එහෙම දේවල් තියනවාද භෞතිකව අල්ලන්න නෑ අන සිතෙත් එහෙම දෙයක් නැති බව මේ දකින දැකීමයි සත්‍ය දැකීමයි ආර්ය දර්ශනය කියන්නේ මේයයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන බුද්ධ දර්ශනය. පුළුවන් නම් නෑ කියන්න. අපි සිංහනාදයක් කරනවා ඕනම කෙනෙකුට පාලි නෙමෙයි ඕනම භාෂාවකින් එන්න අරගෙන මෙයයි බුද්ධ දර්ශනය. මේක දහම් පාසලේ උගන්වන්න ඕනි. මෙතනින් සංවර වෙන්න ඕනි මේ අසරණ බෞද්ධයින්. තමන්ගේ කෙලෙස් තමන්ගේ සිතේ ශ්‍රාග දේශ මොහ තුනී වෙන ගමනක් යනතාක් මේ බෞද්ධ දීපේ ධර්ම දීපේ පිරීම නවත්තන්න බෑ. ඒකට හේතුව ලෝකෙ දෙයිය මැව්වයි කියන ඒ පට්ටපල් බොරුව මේ බෞද්ධයින්ට කියලා වැඩක් නෑ. ඒවා අනිත් ආගම්වල තියෙන ඒවා භාගයක් කෙල්ලලා මේකේ ස්වර්ගයට යන පාර කිව්වට වැඩක් නෑ. මේකේ තියෙන්නේ සිතේ සත්‍ය දැකලා මිදෙන නිවන් මගයි. නිවන කියන්නේ බිල්ලෙක් නෙමෙයි. මේ සිතේ සත්‍ය දකින විට සිත නිවෙනවා. එතනයි නිවන කියන්නේ. ඔක මහ ලොකු අමුතුවෙන් බැලුම් බෝලයක් වගේ පුම්බන්න ඕනේ නැහැ. ඔබට අහන්න ලැබුණා නේද? දේශනා 1000ක්. එයයි දේශනා ප්‍රාතිහාර්ය. 20 වෙනි සියවසේ බුද්ධෝත්පාද කල්පේ බුද්ධෝත්පාද නාලිකාව තුලයි සිදුවන්නේ කිව්වේ අන්නේ නිසයි. මහණෙනි එසේ හේයින්ම බුද්ධාදී ආර්යයන් නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අසෘතවත් පෘ탁ජන රූපේ අන්න රැවටෙනවා මේ රූපේ කියන්නේ මොනවද අසකන දිවනාසය කය මෙන්න මේ ආයතන හරහා එන අරමුණු තමයි අපේ රූපේ. ඇයි අපේ හැම දෙයක්ම දැනගන්න හිතින්නේ? මේ පොළව, මේ පොත, මේ අම්මා, මේ තාත්තා, මේ ඉර, මේ හඳ. මේ හැම දෙයක්ම අපි දැනගන්න හිතින්නේ නෙවෙයිද? සිතින්නේ. එහෙනම් ඒ විඥානයේ මායාව. එහෙනම් අපි රූපය කියලා තව මොකක් හරි තියනවාද? මේ සිතට එන විඥාන මායාවම නේද රූපේ? අන රූප ආරම්මණයයි රූපේ කිව් යන්නේ නිසයි. ඔබට මේවා තමයි පටලැවිලා තියෙන්නේ. ඕක නිසා තමයි අර අභිධර්මයේ ලියලා තියෙන්නේ රූපකාණ්ඩ 88ක වෙනම මේ අර වෙනම චැප්ටර් එකක් වගේ වෙනම සිලබස් එකක්. ඒවා තමයි ඔබ පටලවගෙන ඉන්නේ. ඒවා පැත්තකට කළා දාන්නකෝ. ඒවා ලියෝපායටම ඒවා එහෙම තියන්නකෝ. අපි මේ ධර්මයේ දකින්න එපේ. ඔය විකාර දොඩවල අන්තිරම පිරිසිදු වටිනාශ්‍රී සද්ධර්මය අපිට අහිමි කරගන්න බෑනේ අපේ දරුවෙකුට ඒක දෙන්න එපේ. හෙට උපදින දරුවත් මේ නරවලේ වැටිලා මේ ගෝර මඩවලේ එරෙන්න බෑනේ. දැන් මෙච්චර කාලයක් සත්‍ය අවබෝධ වෙලා නැති වෙන්න පුළුවන්. මෙච්චර කාලයක් සත්‍ය මතුවලා තිබුණ නැති වෙන්න පුළුවන්. දැන් හැබැයි ඒ ස්මතු වෙනවා. දැන් ඒ සත්‍ය දේශනා කරනවා. ඒක අපි ඍජුවම පවසනවා. මේක මහා සිංහනාදයක්. මොකද මේ නරිහිවල්ලු හූ කියනවා ධර්මයේ කිය කිය. තමන්වත් දන්නේ නැහැ, ඒ අයවත් දන්නේ නැහැ මොකද්ද කියන්නේ කිය. අන්න ඒ තැනක සිංහෙක් සිංහනාද කළ යුතුයමයි. සත්‍ය අවබෝධ කර උතුමන් වහන්සේලා නිවටයෝ නෙමෙයි. ඔය හිමින් ඇවිදින හිමින් කතා කරන හිමින් ඔතන හොඳයි ඒක තමයි සත්‍ය ඒ තමයි ස්වභාවය හැබැයි ඕක දැන් නලුවොත් කරනවනේ. දැන් රහතන් වහන්සේලා කියන නලුව කරන්නෙම හිතාගෙන ඉන්නෙම ඕක තමයිනේ. ඔවුන්ට කොහේ සත්‍ය අවබෝධ වෙලා තියෙනවා. කෝ සත්‍ය ධර්ම දේශනා කරනවද? නෑ. මාර්ගයක් හෙලි කරන්න පුළුවන්ද? බෑ. එහෙමනම් සත්‍ය මහා සිංහනාදයක්. පොත් කරේ තියාගෙන ත්‍රිපිටකාචාර රාජකීය පඬිතුරි මොනවා හරි කියාගෙන ලොකුවට මේ පුටුවල වාඩිලා ලොකුවට මේ පඬිතකම් දොඩවනවානේ. බුදුන් වහන්සේ තුච්ච පෝටිල කිව්වේ අන්නේ අයට. තුච්චයි පහත්. පහත් දේ පහත් කොට සලකුවේ නැත්නම් අපිට උතුම් දේ සොයා ගන්න බැරි වෙනවා. ඒක නිසා පහත් දේ පහත් කොටම සැලකිය යුතුයි. සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඊමං කාසාවත් ගහෙත්වා කියලා අනුකම්පා උපාදාය කියලා අපි මේ සිතේ සත්‍ය දකින්නයි සබ්බ සබ්බ දුක්ඛ නිස්සරණ කියන්නේ. සිතේ සත්‍ය දැකලා මිදෙන එකටයි. ඒකයි දුකෙන් මිදෙන තැන. අන අන්න ඒ සඳහායි අපි නිබ්බාන සත්‍ය කරණත්තාය මේ සිත නිවා ගන්නයි. අපිට සිව්පසේ තිබුණොත් පහසුයි සිත දකින්න. ඒ නිසා අනුකම්පා කළා ඔය කසාවත මට දෙන්න ස්වාමීනි කියලා ඉල්ලන්නේ. එහෙම ඉල්ලුවොත් ඒ කසාවත දෙන්න ඕනි කියලා බුදුන් වහන්සේම බුද්ධ ආඥාවක් විදිහටම දේශනා කරනවා. එහෙම නැතුව ඩිග්‍රියක් ගහලා ජොබ් එකක් හොයාගෙන තව තව හීනමවා ගන්න කීයක් හරි උපයන්න තියෙන අර හිත ඇතුලේ තියෙන සිහින සබහ කරගන්න තවත් කෙලෙස් ගොට්ටක් හදන්න නෙමෙයි මේ පැවිද්ද ගන්න. තියෙන කෙලෙස් නැති කරගන්න යන ගමනකට එන්න ගිහිලා තවත් කෙලෙස් වැඩි කරගෙන මොනවා කරන්නද? ඒව පිරිසුදු කරගන්න ඕන. අපි මේ සූත්‍රේ පෙන්වන කාරණාවට આવොත් මේවා සමහර වෙලාවට මේ වචනවල ශෛලියේ ඒවැය තියෙන ඒ නොතේරුම්කමට අපි රැවටෙනවා. නමුත් මේවා හරීම සුන්දර කතාවක්. තමන්ගේම සිත කියලා දකිනවා නම් මේ ධහම හරිම සුන්දරයි. ඔබ බලන්න දැන් මේ සූත්‍රය දිලා බැලුවම් පෙයි. ඒව මේවකෝ භික්ඛවේ අසෘතෝ පෘ탁ජනෝ අරියානං දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මෝ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මෝ අවිනීතෝ රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවත්තං වා අත්තානං අත්තනී වා රූපං රූපස්මින් වා අත්තානං තස්සතං රූපං පලුජ්ජති සෝ තතෝ නිදානං අන්‍යවසනං ආපජ්ජති මේ රූපේම ආත්මය කියලා ගන්න රූපං අත්තතෝ සමනුපස්සති අත්තනීව රූපං සමරූපස් රූප ස්මින් වාත්තාන සමනුපස්සති රූපවත්තං වාත්තතෝ සමනු රූපේම ආත්මය කියලා හිතනවා ආත්මෙම රූපය කියලා හිතනවා රූපය තුල ආත්මයක් තියෙනවා හිතනවා ආත්මය තුල රූපයක් තියෙනවා කියලා මේක දැන් ගොඩක් අය මෙන්න මේ වාක්‍ය අපි මීට කලින් හොඳට පැහැදිලි කරා ඔබට අපි මේ කාර්කජකය මමේ කියලා හිතන එකටත් මේක ගලපනවා දා අපි කිව්වා අපේ ඇඟිල්ලක් කපනවා කකුලක් කපනවා කකුල් දෙක කපනවා අත් දෙක කපනවා එතකොට මම කොහෙද දැන් මගේ කකුල නැහැ. මගේ අත් නැහැ. එතකොට මම මම කියන්නේ මේ ශරීරය නෙමෙයි කියන එක එකෙන් වැටේනවා. මම කියන්නේ සිතයි. අපි කො ආස්වාස ප්‍රාස්වාස වෙනකම්ම ඔබට මේ දේශනාවල අහන්න ලැබෙනවා. අභිඥා දේශනාවල ආස්වාස ප්‍රාස්වාස වෙනකම්ම මේ අපේ පෙනහල්ල වැඩ කරනවා, හෘද වස්තු වැඩ කරනවා. ඒ විදිහටම අපේ මේ සෙන්සර්ස් ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල මෙන්න මේ ස්පාක් වෙන එක ප්‍රසාද වෙන එක සිද්ධ වෙනවා අර පුංචි දරුවා ඉපදෙනකොට ආලෝක හැඩතලයට තමයි අම්මා කියන શબ્ද එකතු වෙන එක තමයි අම්මගේ හැඩතලයට શબ્ද වෙන අම්මා කියලා හඳුනගන්නේ. ඒක තමයි චිත්තේ. ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලබ ආංගුච ජාති. අන්න ඇසේ උපතයි මහණෙනි උපත. ඇහෙන් දෙයක් බලලා දෙයක් කියලා ගත්තොත් අන්න දෙයක් හැදුනොත් එතන ඇලෙනවා ගැටෙනවා රාග දේශ මොහොසිත අට ගන්නවා. දෙයක් කියලා ගත්තොත් එතනයි සමුදේ. දෙයක් කියලා ගත්ත කමයි. එහෙනම් එතනයි ඇලෙන ගැටෙන රාග දේශ මොහොසිත අට ගන්නෙ. එහෙනම් සමුදේ තියෙන තැනයි දුක සත්‍ය තියෙන්නේ. අන්න දුක. ඒකයි අන්න උපාදාන දෙයක් තිබ්බොත් තමයි උපාදාන වෙන්නේ තණ්හා උපාදාන භව ජාත් ජරා මරණ ශෝක පරිදේව සියල්ලම තියෙන්නේ අන්න සමුදය සත්‍ය තියෙන තැනයි දුක සත්‍යයේම තියෙන එකමයි එහෙනම් මේ සිතට එන මේ අරමුණේ දෙයක් කරගත්ත තැනයි මේ මොහොතෙමයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ ඒක සත්‍ය දකිනවා එහෙමනම් එහෙම දෙයක් තමන්ගේ හදාගත්ත දෙයක් බාහිර නැති බව එහෙම දැක්කොත් අන්න Nirodhe දකිනවා අන නිරෝධ සත්‍ය. ඒ දකින දැකීමයි මාර්ග සත්‍ය. මහෝපදේශ හතර. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය. එහෙම නැත්නම් සිව්සස්. එහෙම නැත්නම් සිව්පීඩියා මහරහතන් වහන්සේ කියන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය